නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතෝ භෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්්त्वा සුලද්දං ලාභං ලබ සුලද්ධං ලාභං ලබිත්වා සුපතික්ඛිතෝ බවායි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සෙනසුරාදා දවස් වරුවේ ධර්ම දේශනාවක් සඳහා එකතු වෙච්ච අවස්ථාවක්. ඒ අවස්ථාවේදී කාර්යත්වයේ ගැළපෙන එදිනදා බෞද්ධ ජීවිතය හදගසා ගැනීම සඳහා අවශ්‍ය සරල ධර්ම දේශනාවක් කරනොත් හොඳයි කියන එකයි ආරාධනාව. ඒ අනුව මට හොඳයි කියලා හිතෙන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒක මේ ලැබිච්ච කාලය තුල විවරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දේවතා නිමිත්ත සූත්‍රයේ වශයෙන්. මේකට හේතුනේ සාරුවච්චන් වහන්සේ විසින්ම ඇති කරන ලද මාතෘකාව. දවසක් සර්වඥන් වහන්සේ සංඝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරවනක් පිරිස එකතු වෙච්ච වෙලාවක මෙන්න මේ වාගේ ප්‍රකාශයක් කරනවා. දිව්‍ය ලෝකේ දේවගුරු ඊ타මත්ම ප්‍රීතියෙන් විනෝදයෙන් ඒ නන්දනවණී ඒ පරසතු මණ්ඩලමින් ගීත ගායනා කරමින් දීර්ඝායෂෝ වාසය කරන බව සරුවචනanse මතක් කරනවා. ඒක ඉතින් බෞද්ධයෝ සාමාන්‍යයෙන් පිළිගන්න දන්න කාරණාවක්. දිව්‍ය ලෝකෙදී ඒ අතන්ට ලැබෙන මේ දිව්‍යමය සැප. මෙන්න මේ විදිහේ බොහෝ කාලයක් දිව්‍ය සැප විඳිමින් ඊ타මත්ම කෙලිලොල් ජීවිතයක් ගත කරන දෙවියන්ගේ වරින් වර බොහෝමත්ම කලාතුරකින් සැරයක් සමහර දෙවිවරුන්ගේ ආවුස පිරිනවලු. ආවුස පිරිච්චාම මේ දිව්‍ය ලෝකෙන් චුත වීම තමයි සිද්ධ වෙන්නේ. මේ වාගේ මරණානුස්සති භාවනාවක් දිවි ලෝකෙදී කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මිනියක් පේන්න නැහැ. ඉඳපු ගමන් චුත වෙනවා. නමුත් මේ චුත වීමට කල්ැතුව මේ චුත වීමට ආසන්න ආයුෂය ගෙවි ගිය දෙවියන්ගේ අමුතු ලක්ෂණ පහක් පහළ වෙනවා. මාලා මීයන්ති වත්තං කිලිස්සන්ති ආදි වශයෙන් Taman ඒ දිවියෝරු වැළඳගෙන ඉන්න පරසතු මල් සාමාන්‍යයෙන් කියන්නේ පර වෙන්නේ නැහැ කියලා. අන්න එවැනි දිවියෝ පැලඳගෙන ඉන්න මේ පරසතු මල පර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජීවසලු ඇඳගෙන ඉන්නේ වස්ත්‍රාභරණ කවදාකවත් නැවත නැවත සෝදා පිරිසිදු කිරීමක් නැහැ. මොකද ඒවා ස්වභාවයෙන්ම කෙලෙසෙන්නේ නැහැ. කිලුට වෙන්නේ නැහැ. කුණු ගෑවෙන්නේ නැහැ. නමුත් මේ ආයුෂ පිරීච්චි දෙවියන්ගේ ඒ ඇඳගෙන ඉන්න මේ දිව්‍ය ආභරණ දිව්‍ය වස්ත්‍රවල කුණු ගෑවෙන ගතියකටපත් වෙනවා. ඒ වගේම දිව්‍ය ශරීරයෙන් කවදාකවත් ඒ චුත වීමට ආසන්න වෙනකන් දහඩිය ගැනීමක් වෙන්නේ නැතු. නමුත් චුත වීමට ආසන්න වෙන දෙවිවරුන්ගේ කිසිල් වලින් දහඩිය ගලන්න ගන්නවා. ඒ වගේම ඒ දෙවිවරුන්ට ඒ විශේෂයෙන්ම මේ ආයුෂ යෙවිගෙන යන වයසට එනකොට ඒ දිව්‍ය භෝජන නීරස වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ දිව්‍යුරුන්ට පෙරපිනින් ලැබිච්ච ඒ දිව්‍ය විමානවල වසන් දෙපා වෙන ගතියක් එනවා කියන මේ ලකුණු පහ මතුවෙනකොට ඒ ආවුස පිළිලා නැති දෙවිවරු දැනගන්නවා දැන් අපේ මේ එකට වැඩ කර හිටපු මේ දේව පුත්‍රයා හෝ දේව දූතිය තව ටික කාලෙකින් ගිලිහෙනවයි කියලා. මේ සුත වෙලා යනවයි කියලා. ඉතින් මේක අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කියන්නේ රෝහන් ලකුණු පහළ වෙනවයි කියලා. එතෙදි යන්න කල් ඇවිල්ලා. මෙන්න මේ වෙනකොට ඒ මෙතෙක් කල් ඒ ආවුස පිළිච්ච දෙවියන් සමග දිව්‍ය ක්‍රීඩා කෙලෙමින් හිටපු අනිකුත් සහෝදර දෙවිවරු මෙන්න මේ වගේ උපදේශයක් දෙනවලු. ඊතෝ බෝ සුගතින් ගච්ඡ. දැන් මේ ලකුණු වලින් පේනවා තව ටික දවසකින් මේ දෙවියෝ චුත වෙනවා. ඒ අනිත් ඉන්න දෙවිවරු දීර්ඝායුෂ්ක දැනට දිවි ලෝකේ නතර වෙන දෙවිවරු කියනවලු ඊතෝ බෝ සුගතින් ගච්ඡ. භවත් මේ පින්වත මේන් චුත වෙලා ස්වර්ගයට යන්නේ කියලා. මේ අස්සසාලන වචනයක් කතා කරනවා. සුගතින් ගන්නවා සුලද්ධම් ලාභං ලබන. ඒ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකෙදී ලබන්න පුළුවන් සුගතියට ගිහිල්ලා සුගතියෙන් ලබන්න පුළුවන් උසස්ම ලාභය ලබා ගන්නයි කියලා. සුලද්දං ලාභං ලබිත්වා සුපතිච්චිතෝ බවාහි. ඒ ලැබුවා වූ ධනය ඒ වස්තුව මනාවකට තහවුරු කරගන්න. ස්ථිරසාර කරගන්නේ කියලා අනිකුත් දෙවිවරු මේ චුත වීමට ආසන්න දේව පුත්‍රයා සමසනවයි කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් මනුස්ස ලෝකේ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට මතක් කරනවා. මේ මතක් කරනකොට ඒ පිරිස හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට මේකේ ප්‍රහෙලිකාවක් මතුවේ. මොකද්ද? සර්වඥාන්සිට අහනවා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ සුගතිගාමි වෙලා ඉන්න දෙවිවරුන්ට මොකද්ද තියෙන සුගතිය කියලා. දැන් අපි නම් මෙහි පින් බමුණනකට කියනවා මේ කරපු පින නිසා මෙයාට සුගතිගාමි වෙන්න ලැබේවා කියලා මේට වැඩිය හොඳ තැනක සුගතිය කියලා කියන්නේ ගති කියලා කියන්නේ මරණයට පස්සේ යන තැන. සුගති කියලා කියන්නේ යන හොඳ තැන. ඉතින් අපි සාමාන්‍යයෙන් සුගතිය කියන වචනේ නිරූපණය කරන්නේ දිව්‍ය ලෝකේ. ඉතින් දිව්‍ය ලෝකේ එන්න දෙවි කෙනෙක් චුත වෙනකොට අනිත් දෙවිවරු මේ දිවි රෝග යන්න කියන්නේ මොකද්ද කියලා. එතකොට සරුවචනාන්තේ මතක් කරනවා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ ඉන්න අත්තන්ට දිව්‍ය ලෝකේ වගේ වෙන්නේ මනුස්ස ලෝකේ කියලා. මේ මම කියන එකක් නෙමෙයි මේ සරුවචනන්තේ කියන එකක්. දැන් අපි බලන්නේ ඉන්නවා මේ දන් දීලා සිල් දැකලා මේ ඔක්කොම කරලා කොහොමද දිව්‍ය ලෝකේ යන්නේ කියලා. දිව්‍ය ලෝකකට්ටිය බලා ඉන්නවා කොහොම හරි මනුස්ස ලෝකෙට එන්න ඕනේ කියලා. පුදුමාකාර බක්ලවිලා තියෙන විදිහ. ඉතින් ඒක නිසා මේ අපිට දැන් මේ ලැබිලා තියෙන මේ මනුස්ස භවය දෙවියන් පවා සුගතියක් වශයෙන් සලකන දෙයක්. නමුත් අපිට පේන්න තියෙන්නේ මේක මහා නරාවලක් මේකේ උදේ ඉඳලා හැන්දා වෙනකම් මෙන්න මේ කටයුතු දාඩිය දානවා කොහොමඩක් දාඩිය දානවා කොහොමඩක් මේ කියන මල් පළ වෙනවා කොහොමඩක් මේ කියන අඳුර කෙලෙදෙනවා කොහොමඩක්වත් මේ ආහාරේ පා වෙනවා කොහොමඩක්වත් අපි ඉන්න ගෙවල් ඉඳලා ඇවිල්ලා මලකට ගන්නවා නරක වෙනවා දුර්වල වෙනවා අන්න එවැනි ගති නිසා අපි හිතනවා දිවි රෝගෙට ගියාම නම් මේ මොනක්වත් නැහැ අපට සම්පූර්ණ මේ ඉබේ ලැබෙන දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබිලා ලැබෙයි කියලා. නමුත් දිව්‍ය ලෝකයේ දෙවිවරු මනුස්ස ලෝකයේ සලකන්නේ සුගතියක් වශයෙන්. මේකට හේතුවක් තියෙනවා. ඒක තේරෙන්නේ අර දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න විසඳනකොට. එතකොට මේම මේ සර්වඥාන්සේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට අර හාමුදුරන්ට ඒක පිළිගන්නවා. මනුස්ස දිව්‍ය ලෝකයට වැඩිය හොඳක් මේ මනුස්ස ලෝකේ තියෙනවා කියන එක මේ බුදුහාමුදුරු දේශනා කරන දෙයක් නේ පිළිගන්නවා. ඊට පස්සේ මේන් ගිහිල්ලා ලබන්න තියෙන උතුම්ම දායාදේ ලබන්නේ කියලා තමයි දෙවනි මේ මතක් කිරීම. අස්සසාලීම. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් දෙවියන්ට දිව්‍ය ලෝකයක් වගේ වෙන මනුස්ස ලෝකේ ආවා. දැන් අපි ඒකේ ඉන්නවා. දැන් දිව්‍යෝ කල්පනා කරන මනුස්ස ලෝකේ ලබන්න තියෙන උසස්ම සම්පත්තිය මොකක්ද කියලා. එතෙන්ද හරුවත්නංශ සඳහන් කරනවා දිව්‍ය ලෝකයේ ඉන්න මිනිස්යන්ට දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ට මනුෂ්‍ය ලෝකයේ ඉන්න සිහිබුද්ධිය කියත්තන්ට කියන්න තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේදී ලබන්න තියෙන උත්තරම සම්පත්තිය තමයි ශ්‍රද්ධාව කියලා. ඒ නිසා ත්‍රිපිටකයේ කියන ඕනම කෙනෙකුට තේරෙනවා සද්ධා වත්තං සද්ධා හත්තං සද්ධා බීජං කියලා තමයි සඳහන් කරන්නේ. ඕනෙම දෙයක් Tamange අවශ්‍ය පරිදි එහෙම යොදා ගැනීමට අපේ අත අපට උදව් වෙන්නාසේ මේ මනුස්ස ලෝකේ තියෙන ඕනම සම්පත්තියක් ඕනම දෙයක් කරන්න ඒක සඳහා කැමැත්තක් ඇදහිල්ලක් තියෙනවා. ධර්මයටත් එච්චරයි සාමාන්‍ය ගිහි දේවල් වලටත් එච්චරයි එන්නේ ශ්‍රද්ධාවෙන් තමයි අපි ඒ අපිට අවශ්‍ය භාවත දිගේ දිගට ගෙනියන්නේ. නිසා ශ්‍රද්ධාව තමයි මිනිස්යාට තියෙන උත්තරම සම්පත්තිය. මේක හොඳටම සම්බන්ධ වෙනවා ඒ ආලෝක දමනයේදී. ඒ ආලෝකයක් සරුවචනාන්ති ගන්න ප්‍රශ්නයක් තමයි කිංචි විද උත්තං පුරිසස්ස පෙත්තං මේ මේ ලෝකේ ඉන්න පුරුෂයෙකුට ඉතාම ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද? සර්වඥාතික උත්තරේ තමයි සද්ධීද විත්තං පුරිසසතෙත්තං. සද්ධාව තමයි මිනිස්සෙකුට අත්‍යවශ්‍ය කරන බීජේ. අත්‍යවශ්‍ය කරන වස්තුව, අත්‍යවශ්‍ය කරන අත. ඒක නිසා මනුස්ස ලෝකයට ආවට පස්සේ ඉතාමත්ම වැදගත්යි සද්ධාව. එතකොට අහනවා අර ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ සුලත්තං ලාභං ලවිත්වා සුපතිට්ඨිතෝ බවාහි කියලා මේ ලැබුවා වූ මේ වටිනා සද්ධාව මනාකොට තහවුරු කරගන්නවා කියන්නේ මොකද්ද කියලා. ඒකට සර්වඥයන් සඳහන් කරනවා සද්ධාව අවෙක්ක ප්‍රසාද විදියට නොසැලෙන සද්ධාාවක් වශයෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තමන්ගේ ශික්ෂාව තමන් රකින්න සීලය පිළිබඳවත් අවෙක්ඛ ප්‍රසාද නොසලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන සෝවාන් මාර්ගයෙන් තමයි මේ ශ්‍රද්ධාව තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අර දෙවියන්ට හොඳටම දන්නවා මේ සංසාරේ අපි කොච්චර දෝ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් රජ වෙමින් බලු වෙමින් নানা ප්‍රකම වලට ගමන් කරගෙන යන මේ ගමන යම් දවසක යම් භවයකදී බුදුන් දාම් සංඝ දැක්රුවන් දැකලා මේ කඩාගන්න මේ සංඛාර වටෙන් ගැලවිලා විවට්ටගාමී වෙන නිවන් මාර්ගයට වැටෙන්න මේ ප්‍රධානම පරිවර්තනය ප්‍රධානම හැබෑ වෙනස සිදු වෙන්නේ manuss ලෝකයේදී පමණයි. අවදාකවත් දිව්‍ය සම්පත්තියක් ලැබලා තියෙන කෙනෙකුට ඒ මූලික සද්ධාහරි ධර්ම පහල කරගෙන භාවනා කරන්න හිතක් එන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි එහෙ දුක නැතිකම. මේ මනුස්ස ලෝකේ දුකයි සැපයි සම සම වේලා හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් සම සම භාවයේ නිසා නෑ මේක ඒකාන්තෙම සැපයි. දුක අඩුයි. ඒ නිසා අපිට මේ මනුස්ස ලෝක සම්පත්තිය හොඳයි. අපි මේ මනුස්ස ලෝක සම්පත්තිය විඳිනවා කියලා කෙනෙකුට උච්ඡේදවාදයකට යන්න පුළුවන්. මේ ඉන්නකම් අපි කාලබේක සන්තෝෂෙන් ඉන්න එක තමයි මනුස්සකම කියලා. මරණයන් මත් අපිට ප්‍රශ්නකුත් නැහැ කියලා උච්ඡේදවාදයකට යන්න ඕන තරම් මත ඇති කරගන්න මේ ලෝකේ සාධක තියෙනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් මනුස්ස ලෝකේ ඒකාන්තම දුකයි. මේක ඇති සපක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි මේ ගිහි සැප සාමාන්‍ය දේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අපි පුළුවන් තරම් මේ කායයට වද දීලා හරි මේකෙන් ගැලවෙන්න ඕනයි කියලා සද්ද බල සාස්ෘත වාදයකට යන්නත් පුළුවන්. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් ඒකේ පේන්න තියෙන්නේ දුක්ඛ සැප දෙක සමබර ලෙස මේකේ තියෙනවා. ඒ සත්‍යයට එනකන් අපේ ජීවිතේ කවදා හරි මෙන්න මේ මේ වීමට එනකන් අපි එක්ක මේක දුක වැඩි එහෙම නැත්නම් සැප වැඩි කියලා අන්තයකට වැටෙනවා. මෙන්න මේ දුක සැප දෙක සමබර නිසා තමයි අපිට ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් මතුවේ. ආගමික අවශ්‍යතාවයක් මතුවේන්නේ. දෙවියන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේක හොඟව දෙනකොට මේක ප්‍රශ්නයක් වෙනවා. එහෙමනම් කොහොමද මාත්‍රු දිව්‍ය රාජා එදි සෝවාන් උනේ? ඒ ඔක්කොටම අවශ්‍ය කරන පින් සිද්ධ වෙන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට කියන්නේ මඟුල් සක්වල කියලා. මේක මංගලයි. මේක උප්පන් මේක මේ ගණන් ගන්නේ සදෙව්වක ලෝකයක් සමග මනුස්ස ලෝකෙට සත්ත්‍ය කාම භව කිය. සුගති භව කිය. මනුස්ස ලෝකේ එතනින් ගියාම චාතුම් මහරහතකේ තාවතින්සේ යාමේ කුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය කියන දෙක තමයි මේ කාම සුගතියට වැටෙන්නේ. මෙන්න මේ කාම සුගතිය මේ මනුස්ස මනසට නැත්තම් මනුස්සයා කියන සතාට මේ හම්බෙලා තියෙන මේ විශේෂ හැකියාව. අපි මේ කරන කාමයෙන්ම ලද්දාපටන් මැරෙන තැන දක්වම කමින් බොමින් ගත කරන මේ ජීවිතයට වැඩිය යම අවශ්‍ය නම් කෙනෙකුට කඩාගෙන යන්න පුළුවන් වැද්දගත්ම සංදිස්ථානය හම්බෙන්නේ මනුස්ස ලෝකේ. ඒකට හේතුව වශයෙන් දක්වන්නේ මේකේ දුක ඒ තරම්ම තියෙනවා. මකන්න බැරි විදිහට දුක තියෙනවා. ඒ නිසා දිවි ලෝකයේදී ඒක නැති නිසා කවදාකවත් සංවේග පහළ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ නැහැ. මොකද සරුවඥ දේශනාවේ අනුව සද්ධාව පහළ වෙන්න මූලික හේතුව දුක. දුක්ඛූපනිකා සද්ධා කියලා තමයි උපනිෂා සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා කාට හරි පෙර නොයිස් නොඇසු නොවිදු විදී සද්ධාාවක් ඇති වෙන්න නම් ඒ පුද්ගලයාට දුක තමයි මුල් වෙන්නේ. ඒ නිසා මේ දුකේ තියෙන යම් කිසි විදියක සංවේග එළවන ගතියක්. මෙන්න මේ සංවේග කියන පදයේ තියෙන වේගය තමයි කෙනෙක් මේ ගීගේ අතහැර යාමට එතන කාම භෝගී දේවල් වල තියෙන මේ නිසාර භාවයේ තේරුම් අරගෙන ඒ අතරවාරයේ හෝ පූර්ණ කාලින වශයෙන් තමන් මේ ආධ්‍යාත්මයක් හොයන්න ඕනේ මේ සංසාරයෙන් ගැලවීමක් ඕන හොයාගන්න ඕනේ කියලා මේ කල්පනාව ඇතිගෙන එකම සම්දිස්ථානේ මනුස්ස ලෝකේ. ඉතින් ඒක නිසා පින් කරලා උපදින භවයක් බව හැබැයි. නමුත් ඒකේ තියෙන විහිළුව නැත්නම් ඒකේ තියෙන ආහාර්ය ධනක දේ තමයි මනුස්ස ලෝකේ ඉඳලා පිංකම් කරනවා දිව්‍ය ලෝකයන්. දෙයියන්ට මොන තරම් ලැජ්ජ හිතෙන නැද්ද කියලා මට හිතෙනවා. පිච්චර වටිනා මනුසාත්මයක් ලැබිලා ඒකෙදී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නය දැකලා Tamanට අවශ්‍ය නම් මේ තරම් වටිනා පරිවර්තනයක් කරගන්න පුළුවන්කම තියේදී ඒ දේ කරගන්න බැරුව ලත වෙන දිව්‍ය ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරනවා කියලා කියවා මිනිස්සුયો තාමත්ම භයානක ගැටයකට අහු වෙනා වගේ පේන තියෙනවා. ඒක නිසා අපිට කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා මේ කියන මේ සරුවචන වහන්සේ විසින් මේ පෙන්වන ජවනිකාවේ නැත්නම් මේ දක්වන කාරණේ හැටියට අප කරා පැමිණෙන සෑම දුකකම මොකද්දෝ වටිනා පණිවිඩයක් තියෙනවා. ඒකේ එක නිමිත්තක් තියෙනවා. ඒකේ එක ඉංගියක් තියෙනවා. ආනේ ඉංගිය හොඳ සීනුවණෙන් කල්පනා කරලා බැලුවොත් පමණ අපිට ඒ තුලින් සංවේග ඥාන පහල කරගෙන ටිකෙන් ටිකෙන් ක්‍රමානුකූලව අපි කියන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එහෙම නැත්නම් අනුපුබ්බ සීලා අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා විදිහට අනුපූර්වෙන් ටික ටික ටික ටික මේ ඉඳුරන් පිනවීම නැත්නම් මේ භෞතික සම්පත්‍ය වල තියෙන ආමිෂ සුඛයට විකල්පයක් වශයෙන් මේ අත්තා වූ නිර්ආමිෂ සුඛයට යා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ දුක සැප දෙකේ තියෙන මේ වෙනස නිසා. ඒක නිසා යම් දවසක අපි දුක සැප දෙකම එක හා සමානව බලන්න නැත්නම් මේ දෙක දෙකම කෙරෙහි සතිමත් වෙන්න එළඹ සිටි සියෙන් ගත කරන්න පටන් ගත්තොත් මේ දෙකේම තියෙනවා අවශ්‍ය කරන සංවේග ඥාන පහල කරන්න ඕන ශක්තිය. ඒ ශක්තියක් නැති එහෙම නැත්නම් මේ දුක සැප කෙරෙහි ඒ විදිහට ආගමානුකූලව ධර්මානුකූලව නැත්නම් උපේක්ෂාවෙන් බලන ගතියක් නැතිනම් එතෙන්දි තමයි ඒකාන්තයේ මේ බුද්ධලයා ඒ අන්තවාදී தත්වයකට වැටලා ඒ දුෂ්චරිතවල ක්‍රියාත්මක කරනවා කය වචන දෙක දුෂ්චරිතවල මනස ක්‍රියාත්මක කරලා নানা ආකාරයේ මේ කෙලෙස් වලට වැඩි වලට පැටලෙනවා ඒක නිසා අපිට මේ ਸਰවචනාංශයේ මේ පෙන්නන මේ මතක් කරලා දෙන මේ කාරණාව අනුව තේරුම් ගන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපිට මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ සුඛයක් නැත්නම් ස්වර්ගයක් එහෙම නැත්නම් වටිනා ප්‍රස්තාවක් බවට තේරුම් ගන්නට හැකි සංඥාව අපිට දැනටමත් ලැබිලා තියෙන විශාල භාග්යක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම බෞද්ධයෙක් වෙන්න මූලිකම අවශ්‍යතාවයක් වෙනවා. ඒකේ තියෙන පින එහෙම නැත්නම් ඒ තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවක් ඒ තුලින් පුබුදවා ගන්න පුළුවන් දක්ෂතාවයන් නම් මෙපමණයි කියලා කියන්න බෑ. නමුත් අපි යම් ශිල්පයකට දක්ෂ වුණා නම් අපි හිතනවා අපි තමයි දන්නේ, අපි තමයි දක්ෂ. ඒ නිසා අපි අනික් අයට වැඩිය ලොකුයි. එහෙම නැත්නම් අදක්ෂ නම් අපි පොඩි ආදි වශයෙන් මේ පුදුම විදියට අපිට අර පේන පුංචි සිදුරෙන් තමයි අපි සියල්ලම මනින්න පටන් ගන්නේ. ඒ තාක්කල් අපේ අතින් මේ ලෝකේ දිහා බලන බැල්ම විපරීත බැල්මක් තියෙනවා. අපි අපි දිහා බලන බැල්මක් විපරීත බැල්මක් තියෙනවා. ඒක නිසා අපට සිද්ධ වෙනවා මුලින්ම මේ manussත්වයේ කියන එකේ පුදුමාකාර පරිණාමයෙන් අරගෙන බැලුවත් මිනිස්යාගේ පරිණාමයත් එක්ක පුදුමාකාර විදියේ මනසේ නැත්නම් හිතේ අමුතුම පිම්මක් පැනලා තියෙනවා. මේන් කියන මේ අපේ බුද්ධ ආගම මතු කරලා පෙන්වන හදන ප්‍රධානම කාරණාව තමයි මනුස්ස මනසට පමණක් දෙවියන්ට නැති, තිරිසනුන්ට නැති, යක්ෂයන්ට, ප්‍රේතයෙකුට නැති මේ දුක සැප දෙක සමලෙස බැලීමේ ශක්තිය තියෙනවා. දුකක් ආවම ඒක දුකක් වශයෙන් දැනගන්නවා මිස දුකට දුක් වෙන්නේ නැහැ. සැපක් ආපුවාම ඒක මේ දුකට ප්‍රතිපක්ෂ ධර්මයක් වශයෙන් දකින්න ඇර ඒ සැපෙන් උද්දාමයටපත් වෙන්නේ. මේන මේ විදිහට සැප දුක දෙක පිළිබඳවම මධ්‍යස්ථ බැල්මකින් බලන්න පුළුවන් ගතිය තමයි අපි මේ අප්‍රමාද ගතිය වශයෙන් සත්‍ය වශයෙන් පුරුදු කරන්න හදාගන්නේ. එහෙම නොවුනොත් අපි ප්‍රමාද වුණොත් අපි අනිවාර්යයෙන්ම මේ ඇහැට හොඳ රූපයක් දකපුවාම ඒක පිටිපස්සේ අනන්ත අප්‍රමාණ ආසාවකින් ඇදී බැඳී ගත කරන්න ඉඩ තියෙනවා. අනන්ත ඇහෙන සද්දානුව අප්‍රමාණ හිතවිලි. මේ භාගයට දැනුම සහිත භාගයක් හිතාගත්ත කිසි මතිමතාන්තර වයිස හිතවිලි වලට ගැලෙන්න ඉඩ තියෙනවා. නහයට ඇහෙන කයට රස කයට රසකට දැනෙන කයට දැනෙන මේ පහසවල් ටික විතරක් කියන්නේ මේ හම්බ වෙන ඉන්ද්‍රයන්ල ගෝචර වෙන ධර්ම ටිකට පමණ සීමා කරගෙන අපි මේකෙන් සම්පූර්ණ චිත්‍රයක් මවාගෙන අපි දන්නවයි කියලා හිතනවා. අපි දන්නවා මේ තරංග වේග ගන්නකොට ඒ ඇහැට පේන තරංග හත් જાතියක් තියෙනවා. ඔය හත් જાතිය තමයි මිනිස්සයා එදා ඉඳලම දැක්කේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම මේ දේ දුන්නේ. ඉතින් එච්චරයි අපි ආලෝකයේ වශයෙන් දැනගත්තේ ඉතින් අපි වලට ප්‍රකාශ ප්‍රකාශ කියලා කියන්නේ ඒ තරංග ආයාම වලින් එළි වෙන ආයාම. එළි වෙන ආලෝක බවට පත් වෙන දේ. මෙච්චරයි අපි දැනගෙන කටයුතු කරන්න හිතේ. නමුත් දැන් ඒ හොයාගෙන ගියාම ඒ තරංග ආයාමයෙන් එහට වැඩි වසහ අඩු වේව හොයාගෙන ගියාම පුදුමාකාර පරාසයක් තියෙනවා. ඒක එකක්වත් ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා ඇස් විතරක් වැඩ කරන මිනිසෙකුට ඕන තරම් කීයකින් තියෙන්නේ ওই අත විතරයි, ওই එහා මෙහා නැහැ කියලා. නමුත් ඒ සූක්ෂම උපකරණ වලින් බලපුවාම අනන්ත අප්‍රමාණ ප්‍රකාශ කොටස ඒ වුණාට විශාල කොටසක් තියෙනවා අපි නොදන්නේ. ඒ වගේ තමයි අපේ මානසික මනසේ මිනිස්සෙක් කියලා අපි මේ පින් කරලා ඉපදිච්ච භවයේ අපි මේ දාන්න පුංචි දැනුම නැත්නම් මේ ඇහැට කනට නාසයට දිවට කයට සීමා වෙච්ච දැනුමට අමතරව විශාල ප්‍රදේශයක් අපි තාම හිතලවත් නැහැ ප්‍රයෝජන අරගෙනත් නැහැ අපි කවදාකවත් ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමක තියෙන බවක්වත් දන්නේ නැහැ මේක තමයි අපේ තියෙන ප්‍රධානම අන්ධකාරය. මේ දන්න ටික කොච්චර පටුද කියනවනම් ඒ මතු මැත්තේ අපි මාන්නක්කාරකමත් ඇති කරගන්න. ඊර්ෂ්‍යා ලෝභත් ඇති කරගන්න. නමුත් මේ සම්පූර්ණ අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන්. නැත්නම් මේ භෞතිකයයි කියන මේ ඇහැට කන්ට නාසයට අහු වෙන කොටස මතු මැත්තේ මේ කියන රණ්ඩුව කවදාකවත් කරන එකක් නැහැ. ඒ ඇස් දෙක වහගෙන කනට ශබ්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා ගඳ සුවඳ දැනෙන්නේ නැති තැනකට ගිහිල්ලා ජීවිත ආහාර රසයක් හෝ කතා රසයක් නැති වෙච්ච වෙලාවක භාවනා කරලා නිරාමිෂෝ ලබන පුංචි සැපයක් හරි අයිති වෙච්ච කෙනෙකුට හොඳටම තේරෙනවා මේ ආමිෂ සැපේ මොනතරම් බොළඳද මොනතරම් ළමාද කියලා. කොච්චර බොළඳද කියන අය කිරන්න මනින්න පුළුවන් තරම්. අර කියන නිරාමිෂ සුඛය ඒකාන්තයෙන්ම කිරා ගන්න මැන ගන්න බැරි තරම් අපේ ඉඳුරන්ට අහුවෙන්නේ නැති තරම් නමුත් කවදාකවත් නෑ බෑ කියන්න බැරි තරම් විශාල ප්‍රදේශයක් මේකේ තියෙනවා. ආන්නේ විශාල ප්‍රදේශයට ඇස් දෙක ඇරෙන්නේ නැතුව අපි අපේ ජීවිතය හමාර කරගන්න සිද්ධ වුණොත් ඒකෙදී මනුස්ස ජීවිතය කියලා තිරසන් ජීවිතය කියලා වෙනසක් නෑ. ආහාර නිද්‍රා භය මේ තුනංච ආහාරයත් නිද්‍රාවත් බයක් මෛතුන ධර්මයක් කියන මේ හතර මිනිස්යන්ටයි පිරිසුන්ටයි සමානයි කියලා කියනවා. දෙගොල්ලම කරන්නේ ජීවත් වෙන සත්තු වශයෙන් ආහාර ගවේෂණය තිරිසනුන් සහ මිනිස්යන් අතර සමානයි. නිද්‍රාව නිදා ගැනීම අත්‍යවශ්‍යයි. භය කියන ධර්මයෙන් කටයුතු කරන එක මිනිස්යා තුලත් තිරිසනුන් තුලත් ඒකාන්තයි. ඒ වගේම ඒ ඒ සත්තු තමන්ගේ ධාතිය බෝ කරගන්නවා කියන එක මිනිස්යන්ගේ සත්වේ සමානයි. මිනිස්යාගේ තියෙන එකම විශේෂත්වය තමයි මෙන්න මේ හතර මිනිස්යාට තිරිසනුන් හා සමාන කොටස මෙන්න මේන් ඉක්මවලා ගියේ මේට වැඩිය පරිණාමය වෙච්ච මේට වැඩිය දැක ගන්න පුළුවන් තව කොටසක් කියන බවට ධර්මය නැත්නම් ධර්මයක් නැත්නම් ආධ්‍යාත්මයක් තියෙන බව පමණයි තිරසනාගෙන් වෙන් වෙන ගතිය. යම් කිසි කෙනෙක් එවැනි ධර්මයට ගරු කරේ නැත්නම් එහෙනම් තිරසන් තමයි. ඒ නිසායි අපි මේ මේ වගේ වෙලාවක් අරගෙන මේ සරුවචනාංශයේ දේශනා කරපු කොටසක් ඉදිරියෙන් තියාගෙන අපි ඇත්තටම මේ කන බොන ලෝකෙන් පොඩ්ඩක් වෙන් වෙලා අපේ මේ තාම විවෘත කරගත්ත නැති ජනේලේ අරගෙන අපිට පුළුවන් ද ඒ නිර්ආමිෂ සුඛය කියන එකයි නිරාමිෂ සුඛය පිළිබඳව උනන්දුවක් ආධ්‍යාත්මික පැත්තක් මේ ආගමික පැත්තක් දිනු පවුණු කරගන්න උත්සාහ කරනවා කිව්වහම ඒකෙදී අපිට ප්‍රධානම වෙන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ අර මනුස්ස ලෝකයේ හම්බ වෙන විශාලම සම්පත්තිය කියන මේ ඇදහිල්ල තමයි. මේ ශ්‍රද්ධාව ලෝකේ තියෙන ඕනෑම ආගමක පදනමයි. ලෝකේ තියෙන හැම නැත්නම් වෙන විදිහට කියකේ සද්ධාවන්තයින් පමණයි ආගමක් අදහන්නේ. සද්ධාාවක් නැත්නම් ඒ පුද්ගලෝ විවිධාකාර විදිහට ආගම ප්‍රතික්ෂේප කරන මොකක් හරි. නමුත් මේ ආගම් අතර මේ ශ්‍රද්ධාව මෙලව වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ආගම වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ඒපස්සික වශයෙන් ඕපනයික වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ආගම වශයෙන් තමයි සරුවත් යනසේ කැපී පෙනෙන්නේ. ඒ කියන්නේ ඔය සාමාන්‍ය කොයි ආගමේ තියෙන සද්ධාව ආරම්භක සද්ධාාවක් වශයෙන් මේ ශාසනය සඳහන් කළාට ඒක අවසාන එක නෙවෙයි. මේක මනාකොට පිහිටුවා ගැනීම තමයි සද්ධාව මනාකොට පිහිටුවා ගැනීම සඳහා නොසැලෙන මට්ටමට පිහිටුවා ගැනීම සඳහා ඒක ප්‍රතිපදාවක් කියනවා. ආනේ ප්‍රතිපදාවෙන් තොරව කවදාකවත් මේ සද්ධාව මේ මතු පිට සද්ධාව, ලාමක සද්ධාව, නිතර සැලෙන සද්ධාව ස්ථිරසාර කරගන්න බෑ. ඒ ප්‍රතිපදාවට මේ සීල වශයෙන් සමාධි වෙනේ සමාදන් වෙන එක සමාධි භාවනා කරන එක ප්‍රඥා භාවනා කිරීම කරන එක තමයි බුදුහාමුදුරුවෝ කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. ඔය මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව කියන මේ කොටස් තුන මේ මනුස්ස ලෝකෙ විතර පහසුකම් නැහැ මේක කරන්න. නමුත් ඒ දේ ලැබිලත් ඒ මනුස්සාත්ම භාවය ලැබිලත් ඒක එක්ක අදහන් නැත්නම් එහෙම නැත්නම් ඒක සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ ධර්ම ඒ ධර්ම විශ්ින් කවදාකවත් එළි වෙන්නේ නැහැ. ස්වභාවයෙන් ඒව එළි වෙන්නේ නැහැ. ඒක සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිපදාව රැකිය යුතුයි. ආන්නේ ප්‍රතිපදාව රැකීම තමයි අපි මේ ශ්‍රද්ධාව තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි ගිහි යැත්තෝ දන් දෙමින් සිල් රැකීමේ භාවනා කරමින් ඒ ශ්‍රද්ධාව තහවුරු කරනවා. පැවිදි වුණාට පස්සේ නැත්නම් පූර්ණ කාලින භාවනා කරන කෙනා සීලය ආරක්ෂා කිරීම වශයෙන් සමාධි භාවනා කිරීම වශයෙන් විපස්සනා භාවනා කිරීම වශයෙන් අර සද්ධාව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තහවුරු කරගෙන යනවා. අන්නේ ඒ සද්ධාවේ තහවුරු භාවය ගැළපෙන නැත්නම් සාහෘ භාවයේ දැක ගන්න පුළුවන් සාහෘ භාවයේ ලෝකේට කියාපාන ප්‍රධානම දේ තමයි මේ අෂ්ටලෝක ධර්මය. අපි ලාභයක් පාඩුවක් සිද්ධ වෙච්ච වෙලාවක කීර්තියක් ප්‍රශංසාවක් ලැබිච්ච වෙලාවක නින්දාවක් අපහාසයක් ලැබෙත් ප්‍රසංසාවක් ලැබිච්ච වෙලාවක ආදී සැපක් දුකක් හැම වෙලාවකදී මේක දැරීමේ ශක්තිය. ඒකට තද බල දෙක කම්පා නොවීමේදී මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව අපි බුදුහාමුදුරුවෝ අදහලා ධර්මයේ අදහලා ඕ සංඝයේ අදහගෙන. නමුත් ඒක බුදුහාමුදුරුවෝ නැති තැනකට ඕන ආරාධිතකට එහෙම අපේ රත්සාවක් සඳහා යන්න උනායි කියන්නේ. මේ වගේ බණහන් අපිට හම්බුනේ නැහැ කියමු සංඥාවන්තලා දකින්න නැතුණයි කිය කියමු. එතකොට අර සද්ධාව නිකම්ම වියකිලා යනවා. නමුත් එහෙම නොවීම සඳහා නම් අපිට සිද්ධ වෙනවා මේ සද්ධාවෙන් අස්තුලෝක ධර්මයේ කම්පා නොවි තමන්ගේ ජීවිතේ සම්පාදනය කිරීමෙන් අනුන්ට තමන්ට වදන දෙන්නා වූ අනුන්ට තමන්ට හිංසා නොවෙන්නා වූ සතුන් මැරීම හොරකම් කිරීම ආදී මේ වලදී අපි වෙනදාට වඩා සමාදන්ව ශික්ෂාපද රකින්න මට්ටමට අප වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ. ඒ අපවීම කැපවීම මුලින් අපි ශ්‍රද්ධාවෙන් කළාට ඒක කරගෙන යනකොට ටික කාලයක් යනකොට සමන්තේකේ ආනිසංශයක් සමන්තේක වැටහෙන ගතියක් ඇඟට දැනෙන ගතියක් එනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා මේ සීලයෙන් කරගෙන හිටපු ගතිය සමාධියක් මට්ටමට දියුණු කරන්න තල්ලුවක් දෙන ගතිය ධර්මයේ පවතිනවා ඒකට කියනවා ඕපනායක ගතිය කියලා. උපනායනය කරන ගතියක් තියෙනවා. මෙන්න මේ උපනායනය කරන ගතිය ඒක එක විදියක රැල්ලක් එක විදියක තල්ලුවක් අන්නේ තල්ලුව ඇති කිරීමේ මුලින්ම මේ ශ්‍රද්ධාව ඇති කරලා කොහොම හෝ ඒ දේවල් සඳහා යෙදී ඇති පිරිසකට අපි හේතු වුණොත් යෙදුනොත් ඊට පස්සේ ඉතින් අරක ඉබේම ඇඟට නොදැනීම අර සද්ධාව ටිකක් ටිකක් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ සඳහා යම්ම කිසි අදහසක් ඇති කිරීමේ අදහසින් තමයි සරුවත් සමන්ත මේ දේශනා කරන්නේ. manuss ලෝක උප්පත්ති ලැබීම දෙවියන් පවා ස්තුති කරන දෙයක්. අස්වසන දෙයක්. ඒ ලැබු මනුස්ස ජීවිතේ ලැබිච්ච සද්ධාව ඒ වාගෙම අපි මේ ලබලා තියෙන සෑම සම්පතකටම වඩා ආධ්‍යාත්මික වූ අරූපී වූ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් හොඳයි කියන දෙයක්. අන්නේ ශ්‍රද්ධාව අර කලින් කියාපු විදිහට තැන් තැන් වලට මාරු වෙනකොට නැති වෙන වියකෙන එකක් නොවි ස්ථිරසාර කර ගැනීම වගකීම තන්නේ කරම පුද්ගලික වැඩක්. කවදාකවත් ඒක ආගමික නායකයෙකුට තව ආගම් භක්තිකයන් කෙරේ පටවන්න බෑ. සරුවච්චන් වහන්සේවත් ඒක එහෙම කරලා නැහැ. ඒක නිසා ඒ ඇතිවෙච්ච manussකම ඇති ලබාගෙන තියෙන සද්ධාව කියලා කියන්නේ අපි විභාගයකට ගියා නම් දැනටමත් අපිට ලකුණු 66ක් ලැබිලා තියෙනවා. මනුෂකම ලැබෙන නිසා ලකුණු 33ක් ලැබෙනවා. ඒ වගේම සද්ධාවන්තය වුණාට පස්සේ ලකුණු 66ක් ලැබෙනවා. ඊට පස්සේ තියෙන්නේ එමනම් ඒ කියන්නේ අපිට සම්මාන සාමාර්ථයක් ලැබිලා තියෙන දැනුත් විශිෂ්ට සම්මානයක් කරගන්න කටයුතු කරන එක. ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ මනුස්සකම අගය කරන එකයි. Taman ළඟ තියෙන මේ සද්ධාව අගය කරන එකයි. ඒ නිසා සරුවත්යන් වහන්සේ ළඟට කවදාකවත් බණ අහපු නැති නැත්නම් බුද්ධ අහගන්න නොවෙන මේ නමුත් දුනු මිරිස් කාලා හොඳ නරක තේරෙන මිනිසෙක් ආවොත් උන්වහන්සේ ක්‍රම හතරකට ඒ මිනිස්සු හික්මවනවා. සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. ඉස්සල්ලාම කරන්නේ උඹ මේ බුදු කෙනෙක් ඉස්සරහට එන්න තරම් මෙතෙක් කියලා පින් කරපු පුංචි පින් කරපු මිනිසෙක් නෙවෙයි. කියලා මේ මිනිස්යාට තමන් මේ මනුස්සාත්ම භාවය ලබාගත්තේ බුදුහාමුදුරු කියපු නිසා නෙවෙයි. මේ හොයාගෙන මේ වගේ දන් වලට එන්නේ අපි මේ ආදායම් බද්දෙන් නිදාසෙන්නවත් නැත්නම් අඳුර පාන්නවක්වත් කාටවත් කියපාන්න නෙවෙයි. මොකද්දෝ තියෙන අපේ ඇතුලේ ඒ හොයාගෙන යන ගතිය. ඔන්න ඔය දෙක තමයි වැදගත්ම කරුණු දෙක. අන්න ඕක ඉතාමත්ම කැපිපෙන විදිහට සම්දර්ශනය කර පෙන්වීමට බුදුරජාන් වහන්සේ තුළ මහා කරුණාවක් මහා ප්‍රඥාවක් තියෙනවා. නමුත් ඒ ළඟට ආපු පුද්ගලයාවත් මේ බුදුහාමුදුරුවෝ මේක කියලා දෙනකන් මේක දන්නේ නැහැ. ඊපස්සේ හිතාන ඉන්නේ මම බොහොම මේ දිලින්දෙක් මම බොහොම ආධ්‍යාත්මික පිරිච්ච කෙනෙක් මේ බුදුහාමුදුර ළඟට වැටුනේ අහම්බෙන් ආන්නේ වගේ හිතානිනකොට සරුවචන සිංහන් හරියට බැලුමකට උලං ගහනවා වගේ ඉස්ලාමයේ මනුස්සයාට පෙන්ලා දීලා කියනවා සංදර්ශනය කරවලා අපිට මනුස්ස ආත්ම භාවය ලැබිලා තියෙනවා මොනවා හරි හේතුවක් නිසා දැන් ධර්මයේ දිහාට යොමු වෙලා කියනවා. ඒක නිසා මෙන්න මේ ටිකේ ඉස්ලාම සම්දර්ශනය කළා සමාදන් වෙන්න. සාදු කියන්නේ. මේකයි ඔබට තියෙන ආත්ම ශක්තිය. මේකයි ඔබට තියෙන කොඳු ඇට පෙළ. මෙන්න මේ දේ දන්නේ නැති වුණොත් අර මම එදා කිව්වා වගේ ජීවිතේ මල් අපි විහිං පල්. අපිට නැත්නම් අපි මේ ලැබිච්ච මනුසාරණය පිළිබඳ ගෞරවයක් අපිට නැත්නම් අප ළඟ තියෙන මේ සද්ධාහ පිළිබඳ ගෞරවයක් කවුරු අපිට පිළිහිට වෙන්නේ? නිසා සරුවචන් වහන්සේ ළඟට ගිය ඕනම කෙනෙක් පිපිච්ච ගතියක් ඇති කරගන්න. පිරිච්ච ගතියක් ඇති කරගන්න. සම්පත්‍ති කරගතියක් ඇති කරගන්න. ඒ මොකද උන්වහන්සේගේ ප්‍රථම දේ තමයි මේ සේරම ගනුදෙනු සිද්ධ වෙන මනුස්ස ලෝකේ විතරයි. මේ සේරම ගනුදෙනු කරන්න අවශ්‍ය කරන මුදල වෙන්නේ සද්ධාව පමණයි. සද්ධා යාතෝ උපසංකමති උපසංකමන්තෝ පයිදුපාසති කියන විදිහට සද්ධාව නිසායි අපි මේ තැන් තැන් වල හොයලා යන්නේ. උපසංකමණය කරන එළඹවා එළඹෙන්නේ සද්ධාව නිසා. අන්නේ සද්ධාව අපි අතින් අගේ වෙන එක නම් ඉතාමත්ම අඩුයි කියලා මට නම් පේනවා. මොකද අපි හුඟක් වෙලාට මේ සද්ධාව පුංචි කරලා කතා කරනවා කොයි ආගමෙත් තියෙනවා සද්ධාව සද්ධාව හොඳ නැහැ අපිට ඕන කරලා තියෙන ප්‍රඥාව මේ ප්‍රඥාවකට කොච්චර වැඩි වුණාද කියපුවම අනිත් ගානේ කෙලවරට ගියාම මනුස්සකමවත් නොසලකන විදිහට අර ප්‍රඥාව පිටපොට යන ගතියකට තියෙනවා ඒ නිසා අපි අර මුල් ලකුණු දෙක පෙළගස්ස ගන්න ඕනේ. අපි නිතරම මනුස්සකම හිතා ගන්න ඕනේ. ඒක අසීමිත ශක්තියක්. ඒකදී මේ සරුවචන දේශනාවේ සඳහන් වෙන විදිහට පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං කියලා කියනවා. මහන්නේ මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. මේ බාහිරින් ඇතිවෙච්ච මේ පුංචි දෘෂ්ටි කීපයක් නිසා එහෙම නැත්නම් පුංචි කෙලස් කීපයක් නිසායි මේ අපි මේ වර්ග වලට බෙදලා, ಜಾති වලට බෙදලා එකිනෙකාට නීව ගන්නවා කුඩු මිනිස් කවුරු ඉලව්වා. මේ ටික අයින් කරා නම් manussත්වයට බැස්සනම් ඒකේ අසීමිත ශක්තියක් ඒ මනුස්සයන් අතරත් අපි මේ සම්‍යක් දෘෂ්ටික වෙලා අපි මේ සද්ධාන්ත වුණාට පස්සේ අපි අරගෙන තියෙන දොර පුංචි එකක් නෙවෙයි. ආන්නේ විදිහට ඉස්සල්ලාම සම්දර්ශනය කළා ඊගාට සමාදම් කරනවා. මේක තමන්ම තමන්ගේ මේ தත්ත්වය දැනගෙන සමාදම් වෙන්න ඕනයි කිව්වා මේ මිනිසයා තුල ලොකු පිරිචිගතය සම්පත් කරගත්තක් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සමුත්තේජේසි මතක් කරනවා සද්ධාව පුපුරවා ගත්තා නම් සද්ධාව ඉදිරිපත් කරගත්තා නම් ඒ මනුස්සයාට කරන්න තියෙන දේ මෙන්න මේ ප්‍රතිපදාවක් වශයෙන් පෙන්ලා දෙන්න තියෙනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු ශික්ෂාපද තමා විසින්ම ඌවණාවෙන් පටවාගෙන රකින්න. අනිදාට තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාව තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ශික්ෂාපද නැතිතන ඒකාන්ත බය ඉතුරු වෙනවා. ඒ මොකද ශික්ෂා පදයම නැත්නම් ශික්ෂා පද රැකීමම ආර්ය විනයේ සඳහන් කරන්නේ අග්ග දානං මහා දානං කියලා. ඒ මොකද ශික්ෂා පද රැකීමෙන් පමණයි අබේ දානෙ සිද්ධ වෙන්නේ. සතුන් නමරා ඉන්නවයි කියලා කියන්නේ සතුන්ට අබේ දාන දෙන එක. අන්සතු වස්තුව හොරකම් කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ වස්තු අයිතිකාරයාට අබේ දීම. අන්නතු කාම වස්තු හසුරවන්නේ, වැරදියට හසුරවන්නේ නැහැ කියලා කියන්නේ ඒ කාම වස්තු අයිතිකාරයන්ට අබේ දීම. බොරු කේලා මිස් වචන පරස වචන නෑයි කියලා කියන්නේ මත්පැන් බීලා ඒ වගේ විසමාචාර නැති වෙනවා කියලා කියන බය නැති ගැතිය. ඒකකොට සීලයක පිහිටියා නම් ඒ පුද්ගලයාට අර සද්ධාව නිසා තමයි අපි ඉස්සලා සීලයක පිහිටන්නේ ওই කියන ගුණ දැකලා ඔයගේ ප්‍රත්‍යක්ෂ කරගන්න නෙවෙයි. මොකද සීලයක පිහිටලා නොබෝ කලකින් තමන්ට ඕනේ රාජ මණ්ඩලයකට ඕනේ සංඝ මණ්ඩලයකට ඕනේ බ්‍රාහ්මණ මණ්ඩලයකට ඕනේ උගත් මණ්ඩලයකට අභීතව යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. යෝගල ලෙඩක් දුකක් ආවත් ශක්තියක් ඇති වෙනවා. නෑ මම සීලෙක පිළිලා තියෙනවා. මට මොන විනාශයක් ඇති වුණත් මගේ සීලෙ මට තියෙනවා කියලා සද්ධාවෙන් පටන් ගත්තා නම් මොකද මේ සීලය ප්‍රධාන වශයෙන් අපිට ශීසතක් කිසුලුවා වගේ කුඩයක් කිහිලුවා වගේ පුදුමාකාර ආරක්ෂාවක් දෙනවා. ඒක දැන් කාලේ හොඳටම ප්‍රකටයි ප්‍රසිද්ධයි. ඒ මොකද හේතුව මෙන්න මේ කියන දැන හෝ නොදැන අපේ හිතේ సంతාන තැම්පත් වෙන බය තමයි සම්පූර්ණ මුළු ලෝකෙම තියෙන මානසික රෝග වලට ප්‍රධාන හේතුව. අස්ථාන කෝපී. නැත්නම් මේ බය. මේ බය උඟා කල් පැවතුණා ඒක පිළිකාවක් බවට පත් වෙනවා මානසික රෝගියෙක් බවට පත් වෙනවා අපි ළඟ ඒ ඕනම වෙලාවක වෙන්නේ දුරදිග යන බයක් ඇති වෙන්න හේතු කණු රාශියක් තියෙනවා ඉතින් අපි හිතනවා මේකට මේ රක්ෂණ සංස්ථාවේ මේ ජීවිත රක්ෂණයක් ගත්තාම බය ඇරෙයි එනත්තම් ජනාධිපති ආරක්ෂක කමිටින් කීව දෙනෙක් සබළු ගෙනලා දැම්මොත් බය ඇරෙයි එනත්තම් වටකොඩු තාප්ප බැන්දොත් බය ඇරෙයි එනත්තම් අපිට දරුවෝ හිටියොත් බය ඇරෙයි අපිට වස්තුව තිබුණොත් බය ඇරෙයි කියලා මොන දරුවෝද මොන පුතුද මොන වස්තුවද කියලා කවවත්තන්ට මතක් කරනවා තමන්ට තමන්ට ආත්මේවත් නැතිකොට. නමුත් අපිට ලැබිච්ච මනුස්සාත්ම භාවයට ලොකු නම්බුවක් තියෙනවනේ අපි සීලය රකින්නවනේ. ඒ වගේම අපි ඇති කරගත්ත සද්ධාවට රත්තු අපිට දොස් කියන්නේ නැහැ මෙයා දවල් මේක රෑ දනියෙල් වාගේ දවල්ට හොර මේ මේ සුපාසක ගිහිතට රෑට හොරකම් කරනවා කියන වචන අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා සද්ධාව ක්‍රියාත්මක භාවයට, සක්‍රීය භාවයට පත්කරනද කෙනෙකුට තියෙන මුල්ම පියවර තමයි දානය ගියත් අංගවල පිළිවෙල හැබැයි නමුත් පූර්ණ කාලින කරන කෙනෙකුට අවශ්‍ය කරන මේ සීලය. ඒ සීලක පිළිපිටියානම් අපිට ලැබෙන ආනිසංසය තමයි අපිට අර බය එන්නේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. මේක ස්ථිරසාර වෙනසක් නෙවෙයි. නමුත් තමයි තේරෙන්න පටන් ගන්නවා කොච්චර බයක් ආවා සීල කඩාගත්තේ නැතුව හිටියෝ මගේ මනුස්සකම රැකෙනවා කියන. මේන මේ විදිහට මේ බයෙන් තොර වුණ ගමන් හිතේ මහ පුදුම ස්පාසුවක් එන්න පටන් ගන්නවා. ඕන තැනක ඕන වෙලාවක ගිහිලා කටයුතු කිරීමේ ශක්තිය එනකොට ඒ පුද්ගලයා තුළ විපිලිසර ගති අන්දමන්ද ගති කලකොලොප්පන් ගති හොල්මන් වෙන ගති එන්න අඩු වෙන්න පටන් ගන්නවා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියන දේශනාව විද්වාන්තු සඳහන් කරලා තියෙන විදිහට සිල්වතාට විපිලිසර ගතිය එන්නේ විපිලිසර ගතිය ආවත් එයා ශීපත් කරගන්නම සීලයක පිළිපදලා තියෙනවා ඒන දේවල් යයි මම මගේ සීල රැකගෙන ඉන්නවා කියනකොට ඒ සීලේ නිකන් අර ගම් වතුරට යන මිනිස්සෙකුට එල්ලෙන්න බලක් හම්බුනා වගේ තමන්ගේම සීලේ ශක්තියක් වඩපත් වෙනවා. ඒකකොට ඔය කියන ඒ බය නැති ගති වශයෙන් තමන් මෙලෝ වශයෙන් අත්දකින්නදී විපිරිසර ගතියක් ආවම සීලය ආරක්ෂා කරපුවාම සීලෙ මෙනෙහි කරපුවාම තමන්ට ඇති වෙනා වූ ඒ ශක්තිය වගේ දේවල් සද්ධාව නෙවෙයි. ඊට වැඩිය ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඊට වැඩිය කෙනෙකුට තමන් පිළිබඳ විශ්වාසය අතුරතින් මේ විශ්වාසය ඇති කරන්න පුළුවන් දෙයක්. ආනේ විදිහට අපි ළඟ තියෙන මේ ප්‍රසාද සද්ධාව කියන මතු පිට සද්ධාව අඩුතරමේ සීලයකට පිටලා තමන්ගේ පෞරුෂත්වයට වාංගු වෙලා මේ සීලය රකින්න පටන් අරගත්තට පස්සේ පුදුම විදිහට ඒ සද්ධාව ඒ ජීවිතයේ වශයෙන් පිරිචිගතයක් ඇති කරලා දෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට විපිලිසරකම නැතිකම නිසා විපිලිසර බව නැතිකම නිසා හිතේ නිකන් ඉස්පාසුවක් සැහැල්ලුවක් ඉඩක් විවේකයක් දැනෙන්න පටන් ගන්නවා. උගව දෙනෙක් ඒ බණ අහලා නැත්තම් එහෙම නැත්තම් මේක මේ ඇති වෙච්ච විවේකයේ සාහලුව තේරුම් ගන්න බැරි නම් එයත් නැවත නැවතත් මේ ලැබිච්ච විවේකයේ තුල තව තවත් හටියම්බු කරන්න නැත්නම් මේ කාමසේව මේ ක්‍රීඩා සඳහා ඉලලන ගත්තොත් අර රැකපු සීලයටත් අනතුරුදායක වෙනවා මේ සීලේ නිසා ලැබිච්ච මේ පිළිසර භාවය නිසි ආයෝජනයකට නොගිය පාඩුව සිද්ධ වෙනවා ඒ නිසා අපි දැනගන්න ඕනේ සීලය රකින්න පටන් ගත්තට පස්සේ අපි ළඟට එන්න තියෙන අනවශ්‍ය කරදර බොහෝ පිට බොහෝ දේවල් ඈතින්ම කැපිලා යන පටන් ගන්නතර පස්සේ මේ හිතේ ඇති වෙන මේ ස්පාසුව තුල හොඳම දේ තමයි අඩු ගානේ තමයි මේ ශ්‍රද්ධාවෙන් කරන දාන මේ සීල ආදී කටයුතු සීපත් කරලා මෛත්‍රී භාවනාවක් හෝ නැත්නම් මොකක් හරි සමධර්මණයකට හිත යෙදුවා නම් ඒ සීලයක් නැති සබදාවක් නැති කෙනෙකුට වඩා වැඩි අවස්ථාවක් තියෙනවා මේ මනුස්සයාට ස්ත්‍රියව වේවා පුරුෂයෙක් වේවා අර යොදන සමත කර්මස්ථානයේ වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්න. වැඩි වේලාවක් හිත යොදාගෙන ඉන්න. අන්න එතකොට සීලයේදී සමන්ත සමන්ගේ සද්ධාව උරගා බලනට වැඩි ශක්තියක් ඊට වැඩි වැඩි ඉහළ මට්ටමකින් සමාධි භාවනා යොදනකොට සද්ධාවෙන් තමයි මෙලෝ වශයෙන් හම් වෙන ලාභේ තාමත්ම තීව්‍ර විදියට වැඩි වෙනවා. ඒක සරුවත් යනසේ දේශනා කරලා තියෙන්නේ ditta dhammeva sukha එහෙම නැත්නම් අපේ භාෂාවෙන් සාමාන්‍යයෙන් කියනවනම් අන්න එවැනි විවේකයක් අන්න එවැනි ස්පාසාවක් අන්න එවැනි ඉඩපාඩුවක් තුළ සමාධි භාවනා කරන මිනිහා විතරයි ජීවත් වෙන්නේ. අනිත් ඔක්කොමලා ඉන්නේ මහා තද බල හීනෙක, තද බල පීඩනයක, තද බල සැලසුමක කවදාකවත් වර්තමාන මොහොතේ නැහැ. ඒ නිසා අපි මැරෙන්න ඉස්සල්ලා මේ අවුරුදු 50 ඉන්නවා 60 ඉන්නවා 70 ඉන්නවා 80 ඉන්නවා අඩු ගානේ දවසක විනාඩි 10ක් 15ක් ජීවත් වෙන්න බලමු. එහෙම නැත්නම් මාසයකට දෙක සැරයක් දවස් 7-8ක් වෙන් කරන කියලා භාවනාවක් කරලා ජීවත් වෙන්න බලමු. මේක මේ තරම්ම ඊටාම දුෂ්කර අමාරු දෙයක් නෙවෙයි. මොකද අපි පුංචි කාලේ අපි ජීවත් වෙලා තියෙනවා. මේ වයසට යනකොට සල්ලි හම්බ වෙනකොට ස්ථාන මාන හම්බ වෙනකොට රටේ රටේ දැන් හම්බ වෙනකොට තමයි අපි ජීවිතේ අපේ විසින් අපි හොරකම් කරගෙන තියෙන්නේ. දැන් මේ කරන්නේ මොකක්ද රංගපෑම. විශ්මුණු බැඳ ගැනීම. ආයාස කර දෙයක්. වැඩ වැඩියෙන් කරන්න කරන්න ආයාසය අපිට ඉතුරු වෙනවා. ඒ නිසා මොකද අසහනෙ ඉතුරු වෙන්නේ. නමුත් අර හොඳ සීලයක පිළිපදලා ඇති වෙච්ච ඉඩපාඩුව තුල අපි සලස්මක් සහගතව ජී ජීවිත ගත කරනවා අමුදරුවන් රකින්න ව්‍යාපාර කරද්දී හෝ පොඩි කාලයක් අපි මේ විපිලිසරකම නැති බව පරීක්ෂා කරන්න ඇත්ත එක වහගෙන සද්දහෙන්න තැනට ගිහිලා පහසු ඉරියව්වක වාඩි වෙලා ඒ තමන් කරපු දානයක් සීපත් කළා හෝ බුදුගුණ සීපත් කළා හෝ නැත්නම් මෛත්‍රිය සීපත් කළා හෝ තමන්ගේ සීලය පිළිබඳ සීලානුස්සතිය හෝ මොන්නම දෙයකට හරි යොදලා මේ කය වචන දෙක හික්මවා ගැනීමේ සීලය ඉක්මවලා ගිය හිත මේ චල් කිරීමේ සමාධි භාවනාවට යෙදිලා පොඩ්ඩක් හරි හිත සංසුන් වෙන, තැම්පත් වෙන ගතියකට ගියා නම් ඒ මනුස්සයා ඉස්සෙල්ලාම අර ජීවත් වීම තුලින් නිර්ආමිෂ සුඛය කියන එක ඇහෙන් ශබ්ද රූප බලන්නේ නැතුව, කනෙන් ශබ්ද අහන්නේ නැතුව, නාසයෙන් ගඳ බලන්නේ නැතුව, කයින් ආහාර ගැනීමක් හෝ කතා කිරීමක් නැතුව, කයත් තැම්පත් කරලා හිත තැම්පත් වෙච්ච වෙලාවකට වෙලා එන්නේ දාට මේ manussත්වයට අයිති පුංචි ධනේලයක් හරියා වාගේ පුදුමාකාර අවකාශයකට අයිතිවාසිකම ලැබෙනවා. එදාට මිනිසෙක් වීමේ ඇති වටිනාකම වගේම තමයි මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාට කාලය යොදවපු එකේ නැත්නම් සද්ධාවෙන් මේ දේ කරපු එක ඔන්න Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් මේ ඇති වෙන විවේකේ කාටවත් පෙත්තක් මාර්ගයකින්වත් ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයකින්වත් සුබ පැතීමක් මාර්ගයෙන්වත් ආශිර්වාද ගැනීමක් මාර්ගයෙන් මොන්නම තාලකින්වත් දෙන්න බෑ. ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ශ්‍රද්ධාවෙන් හෝ සිල් රැකලා ඒ සීලය තුළින් යම් ස්පාදුවක් හිතට ඇති කරගෙන ඒක දිනු පානු කිරීමේ සමාධි භාවනාවක යෙදේ. යෙදෙනවා නම් ඒ පුද්ගලයාට ඒක ලැබෙනවා කියන එකේ කිසිම සත්‍යක් නැත්තේ. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒකට බුද්ධ ආගම වෙන්න ඕන කමක් නැත්තේ නේ. අනික ආගම් වලත් හොඳටම තියෙනවා ඒ ඒ ආගම් වල ඒ තම තමන් අදහන දේ පිළිබඳව සම්පූර්ණ හිත යොදාගත්තට පස්සේ සම්පූර්ණ මේ නිර්ආමිෂ ලෝකයට යන්න පුළුවන් ශක්ති එක ආගමකට සීමා වෙලා නැහැ. ඒ ආගම ඒ මොන ආගමේ හෝ ඔය தත්ත්වෙට ගිය ඕනම කෙනෙක් එදිනදා කලබලකාරී ජීවිතවල ගත කරන නැත්තන්ට වැඩිය සාන්ත ගතියක් පේනවා. නැත්නම් කොහොමඩක්වත් ශ්‍රද්ධාවේ ලොකු කැපිපේන වෙනසක් ඇති කරනවා. ඒ වගේම තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ තව ඉස්සරහට යන්න යන්න යන්න මෙන්න මේ විවේකේ මෙන්න මේ හම්බෙලා තියෙන ඉඩපාඩුව පුළුවන් තරම් වැඩි කරන විදිහේ කාලසටහනක් හදාගන්න වෙනවයි කියලා අර කලබලකාරී මේ ඡන්දපරස ගති වලින් හිමීට හිමීට හිමීට සාන්ත වෙන්න පටන් ගන්නකොට ඒ බුද්ධලයට තේරෙනවා කවදා හෝ මේක කාලයේ යොදන ප්‍රමාණයට ලැබෙන ආනිසංසයක්. ඒ ශ්‍රද්ධාව තවත් හොඳට තහවුරු වීම සිද්ධ වෙන්න නම් ඒ සඳහා සීලයක පිළිපදලා වාඩි වෙලා ඒ මූල තමන් ගත්ත අරමුණේ භාවනා කර කර ඉන්නකොට ඉන්නකොට ඒ කාන්තේ මේ කාලය තුළ භාවනාව පෙළ ගැසුණොත් සාන්තිමත් සාන්තිය ලැබෙනවා. භාවනාව හිත ඇවිස්සුණොත් සාන්තිය කැඩෙනවා. එනේ සාන්තියේ නැත්නම් ඒ සමාධියේ ඒ ඒකාග්‍රතාවයේ හොඳටම අඩියට ගහපු වෙලාවක ඒ පුද්ගලට තේරෙනවා අනිවාර්යයෙන් මේක සිදුවෙන දෙයක් මේක මේ తాවකාලිකෝ කෙලෙස් යටපත් කරලා ලබන මේ සැපේ වෙනුවට මට මේ සම්පූර්ණ කෙලෙස් ටික අයින් කරලා ආපසු නොයනා තාලෙට මේ සහදා ගන්න නැත්තම් කියලා අර මේ සද්ධාව ඇති පහළ නොවිච්ච සීල් නොරකින සමාධි භාවනා නොකරපු කෙනාට කවවම්ම කවදාකවත් හීනකින්වත් හිතා ගන්න බැරි මේ ප්‍රාර්ථනාව එන්න පටන් ගන්නවා. මම මේ ජීවිතේදීම මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ඒක එන්නේ අර සමාධියේ මණ්ඩි වැහුවාට පස්සේ සමාධිය හොඳටම කල් ගියාට පස්සේ සමාධිය හොඳටම Tamanට තහවුරු වෙලා ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක අම්මට කිව්වට අහන්නේ නැහැ තේරෙන්නේ නැහැ තාත්තට කිව්වට අහන්න බෑ තේරෙන්නේ නැහැ ගුරුවරයන් කිව්වට අහන්නේ නැහැ, සහෝදරයන් කිව්වට අහන්නේ නැහැ. නමුත් මේක කියලාට හොඳටම ඉර පායනකොට අන්ධකාරය දුර වෙනවා. ප්‍රත්‍යීමක් වෙන ආලෝකේ වැටෙනවා කියන තරමටම මේ ධර්ම ටික පෙළ ගැසලා ගත්තන මුලින්ම අර කිව්වාගේ සද්ධාවෙන් තමයි. ඒ පෙළ ගැහිම ආවොත් ඒකාන්තේ මේකට සාපේක්ෂ වූ ඒ සුඛය. ඒ නිර්ආමිෂ සුඛය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ ශ්‍රද්ධාව තිබුණු පළියට කවදාකවත් සීලේ ආනිසංස ලැබෙන්නේ ශ්‍රද්ධාවෙන් සීලේ රැක්කොත් පමණක් විචිකම කෙලස් නතර වෙච්ච සීලානිසංස ලැබෙනවා. ඒක හරියට එකට එක ප්‍රතිඵල තියෙන ඒ බේතට ඒ රෝගේ නතර වෙනවා. කායික වාචික දෙකේ තියෙන ඡන්දපරස ගන්න නතර වෙනවා. ඒවට කවදාකවත් මනසේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙක් ඒ සද්ධාන්තා සීලය සමාධිය දෙකම රැක්කොත් ඒ පුද්ගලයාට කාය වාචික දෙකේ සංවරයත් එක්ක මනසේ ඒ පරිඋත් ทาน කෙලෙස් කියන නීවර ධර්ම යටපත් කරන තැනට පමණයි යන්න පුළුවන් වෙන්නේ. ඉන් එහාට සමාධි භාවනාවට විපස්සනා ආනිසංස ලැබෙන්නේ ප්‍රඥා භාවනා ආනිසංස ලැබෙන්නේ නමුත් හොඳ විශ්වාසයක් වෙනවා සිල් දැක්කොත් සිල් ආනිසංස තියෙනවා. සීලය සමාධිය දෙකම කරගෙන ගියොත් ඒ දෙකට අදාළ ආනිසංස ලැබෙනවා. ඒ කියන්නේ ධර්මයේ පණ කියනවා. ඒ කියන්නේ මේක සාන්දෘෂ්ටිකයි. දැක බලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයන් විසින් යොදා හිත යොදා කල යුත්තක්. ඒ වගේම මේකේ ඉහළට යොදවන, ඉහළට تعلق කරන, රැල්ලට අහු කරන ගතියක් තියෙනවා. එන්නේ එවැනි පුද්ගලයෙකුට පමණයි ඒකත් මනුස්ස ලෝකෙදී සිද්ධ වෙන අත්‍යන්ත උත්කෘෂ්ඨම මනුස්ස හිතක ගන්න පුළුවන් උස්සස්මම ප්‍රණීතිය තමයි මේ කෙලෙස් తాවකලකව එන යනවනම් එන යන ගානට වෙහසක්. ඒ නිසා මේ කෙලෙස් සම්පූර්ණ මුළු නුදුරා දාන්න පුළුවන් මට ඒ සම්පූර්ණ අනුසය කෙලෙස් ටිකක් ගලවලා දාන්න. විපස්සනා භාවනාවෙන් ලබන්න තියෙන මේ ශක්තිය මම ලබන්න ඕන. මම මේකට පූර්ණ කාලය යොදන්න ඕන. එනසම මේට වැඩි ශක්තිය යොදන්න ඕනේ කියලා ආනේ හැබැයි වෙනස හිතු උනත් ඒ සඳහා සිල් ලකිනවට වැඩි සද්ධාාවක් අවශ්‍යයි. ඒ සඳහා සමාධි භාවනා කරනවට වැඩි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ නිසා අපි සාමාන්‍ය පන්සලකට ගියොත් දානේ පොලකදී ඕන තරම් සෙනඟ දැක ගන්න පුළුවන් අපට. නමුත් අපි කිව්වොත් එimhe දවස් 10ක විතර භාවනාවක් තියෙනවා යන් කියලා. අනේ මේ බබා කම්බින්නවනේ දුවට ඇඳේ මේ පුතා රට යන්න තියනවනේ කරන්නේ කොහොමද මේ මට ඔපරේෂන් එකක් තියෙනවනේ ලෝකේ තියෙන කාරණා සේරම ඉදිරිපත් කරනවා පව් කියලා හිතෙනවා. ඊට පස්සේ කිව්වොත් එහෙම එහෙම නෙවෙයි එහෙම එහෙම නෙවෙයි අපිම සමාජ නිකන් සිල් වැඩ පිළිවෙලක් නෙවෙයි අපි කියලා කෙලින්ම භාවනා වැඩ අයියෝ පිස්සු කතා කරනද මේ අපි යුව කරන්න කොහොමද අපි තාම ගියෝ අපි ඇති නතුම් මරනවා හොර කන්නවා අපිට ඔව කරන්න බෑ කියලා ඒ Taman විහිම්ම පල් මේක මගේ ජීවිතේ මම අවුරුදු 26 ඉඳලා 36 වෙනකන් මම කියලා තියෙන කාරණා ටික බලනකොට මටම ලැජ්ජයි මම දවසක් ගිහිල්ලා නිල්ල බින්න වෙලාවේදී හොඳටම හිත යටින් කියනවා පැවිදි වෑම් පැවිදි වෑම් පැවිදි වෑම් පැවිදි වෑම්. ඉතින් හැම තැනම යනවා අහන්න පැවිදි වෙන්න දෙපා. තව කෙනෙක් අහනවා මොකද කියන්නේ පැවිදි වෙන්න දෙපා. ඉතින් ඒගොල්ලෝ අම්මෝ හරි වටිනවා. ඔය වගේ තරුණ කෙනෙක් පැවිදි වෙන එක ඉතින් පැවිදි වෙන්නකෝ. ඉතින් මම ඒ වුණාට මට මම තව කෙනෙක් ළඟට ගියා පැවිදි වෙන්නද. ඊට මම නිල්ලම ගියාට පස්සේ ડોක්ටර් පෙනාලු මට කතා කරලා කිව්වා ඔන්න ඇමරිකන් ජාතික රාහුල ආහඳුර කෙනෙක් ආවේ රාහුල ආහඳුරයි ඉන්න යෝගාවචර ගිහලා කතා කරන්න කියලා. පස්සේ ලී කුටියක වැඩ හිටියේ මම ගිහලා වන්දනා කරා. මොකද කියලා. මම කියන්නේ ස්වාමීන් මේ කතා කරන්න ආ මොකද්ද කතා කරන්න තියෙන්නේ ඉතින් මම ඉතින් අර වහින්ගරෝ බාධාවෙන් නිකන් සාමාන්‍යයෙන් භාවනාව ගැන කතා කරලා කිව්වා. මේමයි ස්වාමීන් මට දැන් මේ අවුරුදු ගානක මේ අදහසක් තියෙනවා කිසි වෙලාවක මට මේ ගිහියන්ත් එක්ක මේ කතා කරන්න මේ කෙලවර කියන්න බෑ මොකද ගිහියෝ තාම ගොඩ ඉන්න පිරිසනේ. ඔබ වහන්සේ දැන් මේක පැවිදි වෙලානේ. ඒ නිසා ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. මගෙන් අහන්නේ මොකද කියලා. ඉතින් මං කෝ අර සුදුසුකම නිසා අහන්නේ. ඉතින් මොකද නොකර ඉන්නේ? ඊට පස්සේ මම කොහොම මෙහෙමනේ වෙලා තියෙන ඉතින් අර මම නැති වෙච්චාම ඉතින් අර ගෙදෙට්ට මේ කම කන්න දෙන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ. නිතක මම රසාව කරන ගමන් විශාල ගානක් රසාවල් කරනවා. ඉතින් ඒක නිසා ඒ රසාවෙත් තේමෙන සුරත් රසාව නැතිව එතන ඉන්න බුදු මහත්තයත් ඉතින් කියන යන්න එපයි කියලා අරකයි මේකයි කියලා ඉතින් චරු සුරු චරිචුරු ගොඩක් කිව්වට පස්සේ ඒ ආන්දරන හොඳටම මූණෙම මට පේනවා මේ මං කියන කිසිම උත්තරයකට බාර ගන්න බැහැ. ඉඳලා කියනවා මම එකක් උඹට කියන්නේ. උඹ උතනින් අසුනොත් උඹ කැදී හොඳ සුදුසුකම් කියන ගේනේ කොතෙන්ද ඒ උඹ වැඩක් බලාගෙන ඉන්නේ. ලංකාව කියන්නේ බොහෝම උගත් වෙන රටක්. උඹ හිතන්නේ උඹ තමයි මේ සේරම කරන්නේ කියලා. ඒක සේරම උඹේම තියෙන දුර්ලභකම්. ඔබට ඕන නම් ඔබ කරගන්න. ඊට පස්සේ මම ගිහින් ડોක්ටර් කනෑගට කතා කරලා කිව්වා මෙන්න මේව රාහුල් හාමුදුරන්ගේ අදහස කියලා. ඉතින් මේ මහත්යරත් මේක ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඉතින් ඉතකම්ම අපි මේ හේතු කරුණු දැක්වීම රාශියක් වෙන මේ සේරතම හේතුව අපේ ශ්‍රද්ධාවේ තාම මුල් බැහැගත්ත ශක්තියක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මම ওই නිල්ලම හොතර බහනා කරලා මගේ ඉත හැදුනට පස්සේ ඒ ඉතින් සාද්දන්ත කුලේ ඇතෙක් වගේ තමයි කොයි වර්ණන්ද ගැහුවක් කඩාගෙන යනවා. එතකොට අහන්න යන්නේත් නැහැ. ඉදී ඉදුණාට පස්සේ ඔබ නැට්ටෙන් ගලවිලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. අනිත් කාලේ කඩන්න ගියොත් තමයි කිරි හේන්නේ, කට පිච්චෙන්නේ, කට නරක් වෙන්නේ, අඹුලඹ කණ්ඩ වෙන්නේ එදාට. නමුත් මේ ශ්‍රද්ධාව යම් දවසක මෝරලා ආවනම් නැත්තම් කොහොමද එදා මේ සිද්ධාර්ථ තාපසතුමාගේ මේ තමන්ගේ බිසවට බබා හම්බෙච්ච දවසේ. දැන් කාලේම ගියා නම් එහෙම මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දානවනේ. මේ දරුවට මේ කොම්පෙන්සේෂන් ගෙවන්නේ කියලා. කරාගේ වෙලාව කිසි කෙනෙක් අහන්න දෙයක්වත් නැහැ. ගිය ගමේ ගියා. එච්චරයි. දැන් ගහක් කට්ටිය දොස් කියනවා මේ කිසිම හිලප්පුවක් නැති මිනිස්සෙක් මේ වැඩේ කෙරුවේ කියලා. ඇත්ත කතාව. නමුත් ඒ ඒ තැනට ආවට පස්සේ ශ්‍රද්ධාව ආවට පස්සේ ආයේ යහට මෙහෙට කතාවක් මොනවාක්වත් නැත්නම් හොඳටම දන්නවා මේ ගමන අපි යන්නේ තනියම. ඒකේ ශ්‍රද්ධාව ඉතින් ආවට පස්සේ තියෙනවා මෙවැනි අවස්ථාවක් මෙවැනි මේ ප්‍රස්තාවක් අර කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේක තාම තියෙන ශ්‍රද්ධාව මෝරලා නැහැ. අමුවේ තියෙන්නේ. මේක ශක්තිමත් කරගත්තේ නැත්නම් අපිට කොන්දපණ තියෙන වෙලාවේ අපිට සිද්ධ වෙන්නේ ආයෙත් දිවි ලෝකේ යන්නේ මල්ල කරදරයක් නේ කියලා ආයෙත් ආයෙ කාලයක් ඉඳලා මල් තර වෙලා ආයෙ මේ කරදර වෙලා ආයෙ බැනුම් ආයෙ ඉඳ වෙනවා ඊට මේට වැඩි හොඳයි පුළුවන් නම් කාවන් බැරි නම් කාවන් කියලා ඒ තීන්දුව ගන්න පුදුමාකාර මේ ශක්තිය මේ සද්ධාවේ 아무ත මේක අමානුෂිකයි ඒක සාමාන්‍ය මිනිස් හිතකට හිතා ගන්න බෑ මිනිස් හිතකට බෙන්නේ මේ පපුවක් නැහැ කක්කුමක් නැති ගතියක් වගේ. අනේ ශ්‍රද්ධාව එන්නේ මොකද්ද? දන්නවා මේ ශ්‍රද්ධාව යොදවලා මේ විපස්සනා භාවනාව කරලා මේ ශ්‍රද්ධාව තහවුරු කරගන්නත් ඕන. ඒක පුංචි වැඩක් නෙවෙයි. එතනින් තමයි ඇත්තටම මනුෂ්‍ය ජීවිතයේ ඉහළම පුහුණුව. සීලයකට වැඩිය සමාධියකට වැඩිය කල යුත්තේ. ආනේක එන එක ඒක ඉතින් ඇත්තටම ලොකු මල් බෙදීමක්. ලොකු වැඩි වියපත් වීමක්. ඒ කරගෙන යන වැඩපිළිවෙලේ. ඊටින්ද ගිය තැන ඉඳලා ඒ සද්ධාවෙන් යුක්තෝ මේ විපස්සනා භාවනාවෙන් නැත්තම් මේ සතිය පිහිටෙමින් ගිය තැන ඉඳලා පේන හරියක් පේන තමන්ගේ දුර්වලකම් පමණයි. ඒකම පුදුම වැඩක් මේකේ තියෙන්නේ. සතිය පිහිටන්නේම වැරදි දකින්නකොටම තමයි. දන් දෙනකොට සිල් ලකිනකොට ඌ එච්චර සතියට අහුවෙන්නේ නැහැ අපිට. අපි අදින් බොරුවක් කියන වෙලාවක, අපි අදින් සතෙක් මරන වෙලාවක, අපි අදින් කාගේ හිත නරක වෙන වෙච්ච වෙලාවක්, නැත්නම් අපි බය වෙච්ච වෙලාවක්, අපිට සතිය පිහිටනවා. ඉතින් ඒක නිසා මුලදී නම් අපි සද්ධාහ පිටවන්නේ කොහොමද? මේ දුක නැති කරන්න කියලා. නමුත් බලනකොට භාවනාව නිසාම දුකයි. දුක වඩන මාර්ගයක් කියලත් අපි හිතාගන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම අර සමාදන් වෙලා තමා විසින් ඊළඟට රකින්න සීල වාගේ එහෙම නෙවෙයි. මේ අප්‍රමාදීව සතිය පිටවන්න ගියාම බුද්ධම විදියට තමන්ගේ කෙලෙස් තමන්ගේ තියෙන අදුපාඩු ඒ වගේම තමන් දැන දැන හෝ නොදැන මේ කරන දේවල් මේ චිත්‍රපට චිරයක පෙන්වන්න වගේ හොඳට පේන්න පටන් ගන්නවා. මේ පේන්න පටන් ගන්න ගන්න ගන්න අර හරුවචනාංශය කරපු දේශනාවල තියෙන උලුප්පදක්කම ගතිය ප්‍රකාශ ශක්තිය බුද්ධම විදියට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මම නිතරම මතක් කරන දෙයක් තමයි ඒ විදිහට Taman සද්ධාවෙන් බැහැගත්ත ගම Tamande ඉස්සලා ඒ පාරට බහපු යාළුවෝ ටික මිත්‍රෝ ටික බුදුම තාලයට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා භාෂා ප්‍රශ්නයක්වත් ಜಾති ප්‍රශ්නයක්වත් ආගම් ප්‍රශ්නයක්වත් මොනක්වත් නැහැ නිකන් දේව සභාවකට වැටුණා වගේ බ්‍රහ්ම මණ්ඩලයකට වැටුණා වගේ තේරෙන පටන් ගන්නවා මෙන්න මේ මේ ඇත්තෝ මේ අනිත්‍යවල් සේරම පැත්තක දාලා මේ විදිහේ මේ පූර්ණ විපස්සනාවට යෙදී ගත කරන පිරිසක් කියලා ඉබේම ඒ පිරිස එන්න පටන් ගන්නකොට අර තමන්ගේ විපස්සනා කිරීම නිසා ගතිය පිහිටීම නිසා මතුවෙන්න පටන් ගන්න අඩුපාඩු ඒක නිකන් හුරතලයක් වඩපත් වෙනවා. තමන්තර සීලේ කඩාගත්තට පස්සේ තමන්ගේ හිත දෙස් දෙන ගතිය අඳුරට ගියාම බය වෙන ගතිය වගේ තියෙන එකට වඩා මේක හොඳටම තේරෙන්න පටන් ගන්නවා අපිට ශක්ති කියන වෙලාවේ පුළුවන් වෙලාවේ අපි මේ අඩුපාඩු ටික අපි මතු කරගන්න එපාය නැත්නම් අපි විශේෂඥ වෛද්‍යවරයෙකුට ගිය වෙලාවේ ලෙඩේ අඳුනගන්න එපාය. නැත්නම් කොහොමද අපි වෙදකම් කරන්නේ? අපි ලෙඩේ හංගලගෙන හිටියොත් කවදාකවත් ඒක බෙදකමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ රෝග නිర్ణය, ඩයග්නොසිස් වැඩපිළිවෙල මුදුවර ශක්තිය දෙන වෙලාව කරන්නේ. අන්න ඒකට මුල් වෙන්නේ ශ්‍රද්ධාව තමයි. නමුත් ඒක දකින්නකොට කවදාකවත් මේක වෙන් කරලා ධානය කන ලෝක තියලා වැඳ වැඳ ඉන්න දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නෙම අපේ තියෙන අඩුපාඩු ටික. ඒ නිසා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් වටණ්ඩවක්වත් මානසිකව පීඩා කරන්නවත් නෙවෙයි. අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕනේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය වැඩිය තණ්හාවක් ආසාවක් ඇති වුණා නම් කරුණාවෙන් මතක් කරලා දෙන්න ඕනේ දැන් නම් ඉතින් ඉර පැන්න මල පැන්න. ඒක තමයි අපි ලැබිය යුතු කල්යාණ මිත්‍රත්. ඒ වගේම අපිට අනවශ්‍ය විදිහේ ද්වේෂයක් ආවනම්, අනවශ්‍ය විදිහේ මෝහයක් ආවනම්, එකිනෙකාට දක්ව ගන්න පුළුවන් ශක්තියකින් බුදුහාඳුරු නැති එක අපිට කියන කල්යාණ මිත්‍රයන් අතර පමණයි. ඉතින් ඒක කොහොමද අපි දිවි ලෝකෙදී බලාපොරොත්තු වෙන්නේ? ඒ මොකද ඒදී අර සද්ධාහ පිටව ගන්න අවශ්‍ය කරන මේ දුක නැහැ. ඒ වගේ වරදින දෙයක් නැත්තේ නැහැ. දිවි ලෝක වැරදි නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් මේකෙදී දවසක් ඇතුළත අපි සතියෙන් හිටියොත් අපිට කිරි කී කෝටියක් අහුවේද අපේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි අඩුපාඩු වෙන මොනවත් නැපා ආනාපානෙ හිත දාන්න බෑ අපිට තත්පර කීයද පුළුවන් ආනාපානෙ ඉන්න ඒ කොමතු වෙන පටන් අරගන්න මේ පුංචි දේවල්ට අපි කිපෙන ගතියේ කෙලස්නේ ඉතින් මේවා දකින්න කලබල වෙන්න නෙමෙයි තියෙන්නේ අපිට තියෙන මේවා දකිනකොට පුළුවන් තරම් මේ ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ ආදී ධර්ම සීපක් කරගෙන අනේ මේ හරි යහති කියන වෙලාවේ මට මේ කරගන්න ලැබුණා කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර අත්ලෝක ධර්මයන් කෙරෙහි විස්කම්පාන වෙන ගතිය වඩ아가න වඩ아가න යනකොට මේ විපස්සනා ඥාන මේරීමේ මෙතෙක් වෙලා අර බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සහ තමන්ගේ සීලය කෙරෙහි වාංගු කරගෙන ගිය ගමන ඒකාන්තයෙන්ම බුද්ධ ධම්ම සංඝ රත්න බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි අවෙක්ක ප්‍රසාදික නොසැලෙන ශ්‍රද්ධාවක් ආපු දවස තමයි අපි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංසාරේ පුරා කර තියාගෙන ආපු බර බිම තියක්. එදාට තමයි අපි මේ මිනිස්සෙක් වශයෙන් ලැබිච්ච උප්පරිම සම්පත්තිය ස්ථිරසාර නිදානයක තැන්පත් කරා වෙන්නේ. ඊට පස්සේ ඒක හරවන්න බෑ. කොච්චර හරවන්න බෑද කියනවනම් ඊට පස්සේ කවදාකවත් අපාගාමී වෙන්නේ නෑ. එතෙන්ද යනකම් සරුවචනාංශ මතක් කරනවා මගේ ළඟ කවුරු හරි පැවිදි වුණොත් ඒ පුද්ගලයා ඔන්න ඔතෙන් එනකම් මම මොකද කියන්නේ. මොකද ඒ කරන අනික් කරන සෑම පිනක්ම මකන්න පුළුවන්. නැකෙන්න පුළුවන්. ඊට වඩා බරපතල අකුසලෙකින්. නමුත් සෝවාන් මාර්ගඵලස්ස කෙනෙකුට වුණොත් කවවම කවදාකවත් ඒක ආයෙ මැකෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශ මතක් කරනවා මගේ යුතුයකම තමයි මේ සම්බුද්ධ ශාසනයේ යුතුයකම තමයි කෙනෙක් ඒ සැලෙන සද්ධාව තන ඉඳලා මේ නොසැලෙන සද්ධාව ළඟටපත් වෙන එක ඊට පස්සේ ඒ පුද්ගලයන් හරුවත් chance නමක් දෙනවා සීක. සීක කියලා කියන්නේ තමා විහිම්ම ශික්ෂාගරුක වෙන කෙනා. එතෙන්ද එන කල්ම අපි හරුවත් chance නාටකයේදී සද්ධාව ප්‍රෝජන ගන්නවා. ධර්මයේදී සද්ධාව ප්‍රෝජන ගන්නවා. සංඝයා කෙරෙහි ඇති ශ්‍රද්ධාව ප්‍රයෝජන ගන්න. තමන්ගේ සීලය නිතරම වාංගු කරනවා. නමුත් ඒ සෝවන් මාර්ගඵලස්ත තත්ත්වයටවත් උනාට පස්සේ ඒ පුද්ගලයාට ආයේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති ශ්‍රද්ධාවක් ඒ තරම්ම අත්‍යවශ්‍ය කරන්නේ නැහැ. ඌට තේරෙනවා කොහොමඩක්වත් මේ සීල ශික්ෂාව නැතුව කරන්න බෑ. සමාධි ශික්ෂා නැතුව බෑ. ප්‍රඥා ශික්ෂා නැතුව බෑ කියලා Taman කෙරෙහිම ලොකු ශ්‍රද්ධාවක්, ඒ කියන්නේ ස්ථිරසාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් මේ දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ අපෙන් ඔන්න ওই ටික. දැන් පණ තියෙන දෙවිගොල්ල. ඉතින් අපි සමහරලාට ওই වගේ ඒ දෙවියන්ට සමුදීලා ආපු පිරිසක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි එන්නේ ඉස්සර අපිට මතක් කරලා දෙලා තියෙනවා ඔබ මිනිස්සෙක්යන් මිනිස්සෙක් වෙච්චාම අපිට සද්ධාව පිහිටයි ඒක ලොකුම ලාභේ ආන්නේ සද්ධාව තහවුරු කරගන්න කටයුතු කරපන් කියන එක තමයි අපිට ලැබිලා තියෙන පණිවිඩය. ඉතින් මේ ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රත්‍යා ප්‍රතිපදාවේ ඒ කායන පරමාර්ථ වියුත් ඒකයි. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ පුළුවන් නම් අපි මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන ඉහළම කෙලවරට යන්න ඕනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මොකද අදුම ලංශුවේ මේ දෙවියෝ අපිට කියලා උපන් විදිහ හෝ සාර්ථක කර ගැනීම වශයෙන් මේ කරගෙන යන වැඩ පිළිවෙලින් අපිට මේ සෝවාන් මාර්ග ඥානය හෝ සාක්ෂාත් කරගන්න ලැබේවා කියන එක අපි ප්‍රමාණට පිටව ගන්න ඕනේ. ඒක මේ අනවශ්‍ය විදිහට අපි මේ අදි탁ේරුවක් කරගන්න හදන දෙයක් නෙවෙයි ඒක සම්්‍යක් ප්‍රාර්ථනාවක්. මේ සම්්‍යක් ප්‍රාර්ථනාව කරනවා නම් අපිට කිසිම මොහොතක ප්‍රමාදයට වැටලා බෑ. අප්‍රමාදීව කරන සීලය අදි සීලයක් බවට පත් වෙන්න වග බලා ගන්නට වෙනවා. කරන සමාධිය අදි සමාධියක් බවට පත් කර ගන්න අපිට වග බලා ගන්න වෙනවා. කරන භාවනාව අදි ප්‍රඥා භාවනාවක් බවට පත් කර ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපිට පේනවා අපි නිකන් මැරුණා වගේ, සීනතු වුණා වගේ, හිරිවැටිලා ගියා වගේ එකතන මෙත් ඇගෙන ගතියක්. දිගින් දිගට දිගින් දිගට මේ විදිහට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ සද්දේය වස්තු වශයෙන් අදහන්න තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයයි. ඒකත් පැත්තක කියලා වඳින දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම ප්‍රයෝජනෙට නැංගිය යුතු දෙයක්. ඒ ප්‍රයෝජනට නම් වනකොට ඒ සීලානිසංස සමාධියානිසංස ප්‍රඥානිසංස එනවනම් ඉස්සල්ලාම වැටෙන්නේ Taman තමයි. ඒ යොදවපු සමසද්ධ සද්ධාය ප්‍රමාණයට වැටෙන්නේ Taman තමයි. නමුත් ඒක අපි ළඟ ඉන්න නැත්තන්ට ටික කල් යනකොට වැටෙනවා මම හිතනවා දෙවිගොල්ලන්ට නම් අර වගේම සීක්‍රෙන් වැටෙනවා මේ මිනිස්සයා දැන් ඉස්සරහ පාර යන්නේ කියලා. ඒත් බොහෝම ගෞරවයෙන් බොහෝම මෛත්‍රියෙන් උදව් උපකාර කරන නමුත් දිව්‍යයන් කරන්න පුළුවන් වෙන එකට මුදිතාව ඇති කරගන්න එක විතරයි. අනේ සාදු කියන එක විතරයි. අපේ වැඩ පිළිවෙල දිගටම තියෙන නිසා අපි මේ දිව්‍යයන් වහන්සේ දිවිගොල්ලන්ගේ කතාව සරුවත් සමාජයේ ඉදිරිපත් කරලා මේ දීපු පණිවිඩයේ දේවතා නිමිත්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට අපේ මේ ජීවිතයේ අදුම ලංසුව මේ අපිට ලැබිච්ච සද්ධාව නොසලෙන සද්ධාාවක් බවට පත් කිරීමේ කටයුත්ත අපේ දවස පුරා කිසිම වෙලාවක අමතක නොවි නිතරම ජීවත් වෙන ජප මන්ත්‍රයක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දානියක් දෙන සෑම වෙලාවක මතක් කරගන්න ඕනේ මන්ට වෙන මුකුත් එපා. මට මේ කියන සද්ධා විස්තර කරගන්න ලැබේවා. සීලයක් රකින්න සෑම වෙලාවක ප්‍රාර්ථනා කරන තියෙන එකයි. සමාධි භාවනා කරන සෑම වෙලාවක ප්‍රාර්ථනා කරන්න තියෙන එකයි ප්‍රඥාව වෙනම් ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන්නේ ඕකයි. ඉතින් මේ ප්‍රණිධිය හෝ එහෙම නැත්නම් මේ පරමාර්ථය හෝ ඉජු කර ගන්න පුළුවන් නම් ඒක අපි සංසාරෙ මෙතෙක් කල් කරපුවට වැඩිය වැදගත් ප්‍රණිධියක් පාටපත් වෙනවා. ඒ වෙනි ප්‍රණිධියක් නැතුව කොහොමද අපි එතෙන් යන්නේ? නිසා ඉස්සල්ලාම අපිට විවේක බුද්ධිය කියන වෙලාවේ පිනක් කරගත්ත වෙලාවේදී ප්‍රණිධිය ප්‍රාර්ථනාව අභිමතාර්ථය සාක්ෂාත් කරගන්නකොට ළඟාවිය හැකි වූත් ළඟා වුණාම පුංචි නොවෙන්නා වූත් ආපසු නොමැකෙන්නා වූත් වටිනා ප්‍රණීතියක් ඇති කරගත්තොත් අපි ගත කරන සෑම මොහොතකටම වටිනාකමක් එකතු වෙනවා. නිකම්ම නිකං කකා බිබී ඉන්න જાතියක් නෙවෙයි. කනබුන එක කෙරුවට අපේ ප්‍රණීතිය ඉතුරුනා නම් අපේ ඒ ප්‍රණීතිය පතන්ම හැබැයි වෙනසක් අපේ ජීවිතේ හැම වෙලාවෙම ඇති වෙනවා. අපි විඳින සෑම දුකකටම යම් කිසි හේතුවක් තියෙනවා. මේ ලාභ සත්කාරයක්වත් එහෙම නැතු කීර්ති ප්‍රශංසාවක්වත් එහෙම නැතු මේ කාටවත් කියා බලන්න බුද්ධ ධර්ම රකින්නවක්වත් මොනක්වත් නැහැ. අපි මේ වැඩ පිළිවෙල මේක හරියට ඇතේ සද්දන්ත කුලේ යථාගේ හොඬ වල කොච්චර දික්ුණා තු කවදාකවත් මොන මීඩියාවකවත් උගේ හොඬ පාග ගන්න නැහැ කියනවනේ. හොඬ පාගත්තොත් ඉවරයි. යථාගේ වැඩේ ඉවරයි. ඒක නිසා අපි මතක තියාගන්න බුදියන්න ගියත් වතුරට බැස්සත් ඇතා හොඳෙන් තියාගෙන හොඳ උඩින් තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි මේ ගත කරන පින්බර ජීවිතයේ මොහොතකටවත් අපි මේ ජීවිතයේ ඒකාන්ත සදාතනික සැපයක් ලබන මාර්ගඵලයක් ලබන තෙක්වත් කවදාකවත් නොනැසෙන වීරියක් අපිට ඇති වේවා සද්ධාාවක් ඇති වේවා සමාධියක් සතියක් ඇති වේවා සමාධි ප්‍රඥා ඇති වේවා කියන ප්‍රාර්ථනාව නැත්නම් අදාශීපත් කරමින් මේ ධර්ම දේශනාවේදී මාව මෙතන සටහන් කරන මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ තම තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න වටිනා ධර්ම කොටස අධ්‍යක්ීම් එකතු වීමෙන් හිත ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා.